ඊළඟට ලක්මාලි ජයසිංහ මහත්මිය. පෙරවන් සර්ණයි ස්වාමින් වහන්සේ අර ඔබ වහන්සේ අර ඉස්සෙල්ලා මහත්මියකට උත්තර දෙනකොට නිර්වාණ මාර්ග ප්‍රතිපatti ඒකත් එක්ක සම්බන්ධ කරගෙනම මේ ප්‍රශ්නේ අහන්න හිතුණා. මට පොඩ්ඩක් පැහැදිලි සම්බන්ධ කරලා දෙන්න ස්වාමින් වහන්සේ මේ සමාධියත් මේ කෙලෙස් ප්‍රහාණය රාගදේශ මෝහ තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණයත් සමාධියත් මෙතන මේක පොඩක් සම්බන්ධ කරලා මට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කරුණාවෙන් සාදු. දැන් සමාධිය කියලා අපි පැහැදිලි කරේ අරමුණෙහි ස්වභාවය මනවින් සිතට ගන්නට ඒ අරමුණෙහි මනවින් පිහිටන ගතිය තමයි නොසැලී අරමුණෙහි පිහිටන ගතිය තමයි සමාධියේ කෘත්‍යය. එතකොට දැන් අපි උත්සාහ කරන්නේ මොකක් කරන්නද ප්‍රඥාව අවදි කරගන්න යථා භූත ඥාන දර්ශනය මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය ඇතිසැටියෙන් දැක ගන්න. දැන් ඇති සැටියෙන් දැක ගන්න අර වේගවත්ව අර යන වාහනේ ජනේලෙන් එළිය බැලුවාම එකක් පේනවා ඊළඟට තව එකක් පේනවා දැන් එකකවත් ඇති සැටිය අපිට හඳුනා ගන්න බෑ වේගය අධික වෙනකොට මොකද වහා අරමුණෙන් අරමුණට පැන පැන යන ගතියක් අපට අඩුතරමින් ඒ ඒ බෝඩ් එකේ තියෙන නාම පූර්වයේ තියෙන මොකක්ද කියලා හරියට කියව ගන්න ඒකේ අක්ෂර ටික ඒකේ හැඩ ඒකේ වර්ණය ඒකේ මොකද්ද දෙන පණිවිඩය කියලා කියව ගන්න යම් තරම් කාලයක් එතන රැඳී ඒක ඒකට අවධානය යොමු කරන්න වෙනවා. ඒ අවධානය පවත්ව ගන්න බැරි වුණොත් බෝඩ් එකේ තියෙන මොනවද කියලා අපිට පැහැදිලි නැතුව අන්න ඒ වගේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ සැබෑ ස්වභාවය අවබෝධය. ඒ සැබෑ ස්වභාවය අවබෝධ කරන්න නම් ඒක සැබෑව මොකක්ද කියලා හඳුනගන්න වේගෙන් වික්ෂිප්ත අරමුණෙන් අරමුණට ගිහිල්ලා බෑ. යම් අරමුණක් කෙරෙහි අපිට හොඳින් අවධානය පවත්වන්න පුළුවන්. ඒ අරමුණේ ස්වභාවය හරියට ගන්න පුළුවන් ඉතින් ඒ නිසා කුසල චිත්ත සමාධිය අපිට ප්‍රඥාව උපදවන්නට හේතු අකුසල චිත්ත සමාධිය අපිට මෝහය උපදවන්නට හේතු වෙනවා. වැටහුණාද ඒක? ඒ ස්වාමීන් වහන්සේ මට දැන් ඒක පොඩ්ඩක් දැන් මම අතන චුටක් කල්පනා කරපු දේ දේ තමයි ආ හරි මට දැන් ඒක චුට්ටක් අනිත් පැත්තට වැටුණා හැබැයි පදම්බ විස්කම්බන කියන්නේ එතකොට මට යථාභූතව අවබෝධ වෙන නිසා ඒක සමුච්ඡේද වශයෙන් අවබෝධ වෙනවා එතකොට දැන් තදංග කියලා කියන්නේ අපට සතිය සම්පජඤ්ඤය තියනවා ඒකාග්‍රතාවය අඩුයි එතකොට සතිය සම්පජඤ්ඤේ මතුවෙන නිසා වහාම අර ක්ලේශය දුරු කරන ඒකාග්‍රතාවයේ අඩු නිසා මේ දුරු කරලා ඒ தත්ත්වේ පවත්වගෙන නඩත්තු කරගෙන යන්න හයිය නැහැ. ආයෙත් ඒවා යටින් මතුවෙනවා. හැබැයි සමාධිය දියුණු වෙනකොට අපිට පුළුවන්කම තියෙනවා අර අකුසලයේ දුරු කරලා මතුවෙච්ච කුසල ස්වરૂපය ඒ කියන්නේ අපි යහපත් විදිහට අරමුණ දිහා හිතන මෛත්‍රී පූර්වකව හෝ කරුණාවෙන් හෝ ත්‍යාගශීලීව හෝ මෙහෙම අලෝභ අද්වේෂ අමෝහ මූලික කොටගෙන අපි අරමුණ දිහා බලනවා ඒ తত্ত্বය දිගට දිගට ඒ විදිහෙන්ම පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් තමයි අර ලෝභ ද්වේෂ මෝහ වලට මතුවෙන්න ඉඩක් නැති වෙන්නේ. එතකොට තමයි දැන් අර මේ විස්කම්බන වශයෙන් ඒ කියන්නේ දීර්ඝ කාලීන වශයෙන් අපිට දැන් මේ ක්ලේශය යට කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ හරියටම ප්‍රඥාවෙන් යථා ස්වභාවය අවබෝධ වෙනකොට තමයි ක්ලේශ මූලයත් එක්කලා අහෝසි වෙන්නේ. එතකොට තමයි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය. එතකොට තදංග ප්‍රහාණයට සති සම්පජඤ්ඤය අපට විශේෂයෙන් උපකාර වෙනවා. හැබැයි ඒකාග්‍රතාවයේ අඩු බව තමයි අර ආයේ ආයේ අර අකුසලයේ මතුවෙන්නේ. මොකද අර කුසල කුසල ස්වરૂපය එයම එයම නැවත පවත්වාගෙන යන්නට අවශ්‍ය ඒකාග්‍රතාවය නැහැ. ඒකාග්‍රතාවය ඒකාග්‍රතාවය සති සම්පජඤ්ඤයත් එක්කලා ඒකාග්‍රතාවය වැඩෙනකොට අපිට ඒ කුසල ස්වરૂපේ කුසල මූලික ගතිය බොහෝ කාලයක් නඩත්තු කරගෙන යනවා. ජීවිතයයි සමාධියයි කියන්නේ එකක් වුණාට ඒක සම්පූර්ණ වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ හැම මොහොතකම අපි සමාධි සිතකින් ඉන්නකොට අපි කුසල මූලයේම අපිට හිට ගන්න පුළුවන් වෙනවා. හැම මොහොතකම සමාධි සිතක් පැවැත්වීම කියන එක රහතන් වහන්සේවත් ඒ මට්ටමින් බුදු කෙනෙක් විතරයි එහෙම කරන්නේ. ඉතින් අපිට ඒ මට්ටමටම කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අඩුතරමින් අවශ්‍ය තැනදීවත් අපිට සමාධිය පවත්වා ගන්න පුරුදු වෙන්න ඕන. ඉතින් එහෙමවත් පුළුවන් නම් අපිට ඒ ඒ අදාළ කාරණය සම්බන්ධව යථා භූත ඥානය ඉතින් අපි හැමතිස්සෙම සතිය පවත්වනකොට හැමතිස්සෙම සමාධිය පවත්වා ගන්න පුළුවන් නම් තමයි ඒ සතියෙන් සම්පජඤ්ඤයෙන් වටහා ගන්නා වටහාගෙන වෙනස් කරගන්න පරිවර්තනය කරගන්න මානසික යහපත් తত্ত্বය අපිට දිගට දිගට නඩත්තු කරගෙන යන්න පුළුවන්. ඉතින් සමාධිය හැම මොහොතකම පවතින මට්ටමක් ඇති කරගන්න පුළුවන්. ඒක ඉතා විශිෂ්ටයි.